මේ අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩ පිළිවෙලේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ආරම්භ කරනවා. ඉතින්දී බලපතු කීම දෙනේ ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි සතිವಾರයේ ලිඛිතව ඉදිරිපත් කරපු ප්‍රශ්න පටන් අරගනිමු. ඒ අතර වාරිදී අපි ආරාධනා කරමු වෙන කාට හරි ආදාස් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා සතිවාරය නාටකවල ඉන්න කරන්නේ. ලාභ මාතයෙන් විවිධ ප්‍රශ්න බලකට කරන්නේ. යාමිනාසලෙන් සහයි. අති පූජනීය ස්වාමීන් වහන්සේ සලායතන මත පතිතවන සජීවී හෝ අජීවී බාහිර අරමුණු සියල්ලම මනසට අරමුණු වන්නේ පංචස්කන්ධයන් ලෙසයි කිව්වොත් නිවැරදිද? කරුණාකර පහදා දෙන සේක්වා. යම් යතර ව්‍යාකරණානුකූලව නම් ඔය වගේ ප්‍රකාශي ඔක්කොම පිටු කරන්න බෑ. සාර වශයෙන් කියන්න පුළුවන් මේ අපි ඒ අරමුණ වලින් තමයි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කරගන්නේ. නමුත් අංග සම්පූර්ණ ව්‍යාකරණානුකූලව පරම සත්‍ය ප්‍රකාශයක් ගන්නෙ. සාර වශයෙන් කියන්න පුළුවන් ඉවෙන් තමයි නැත්නම් ඒවා ඍජුව හෝ වක්‍රව ආදාර කරගෙන තමයි මේ ස්කන්ධ කොට දැකීම සිදු වෙන්නේ. ඉතින් නමුත් මේ මේක දිහා තියෙනනේ තමන්ගේ ඉදරම් වලට අරමුණු වෙන බාහිර සජීවී අජීවී කියන නිසා ඉදරම්ගේ සහභාගීත්වයක් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා දල වශයෙන් ඒක ප්‍රකාශයක් ඕක කියලා කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුවෙන් කිහිප විටක් වේගයෙන් ඇවිදින්නෙමි. අනතුරුව වම දකුණු ලෙස බලමින් සෙමින් සක්මන් කරමි. ඉන්පසු කකුල එසවීම, තැබීම වශයෙන්ොත්, ඉන්පසු එසවීම රැගෙන යාම තැබීම වශයෙන්ොත් මෙනෙහි කරමි. ඉන්පසුව විනුඹ පොළවේ ගැටීම සහ මහපට ඇඟිල්ල පොළවෙන් එසවීම යනුවෙන් බලමින් ඉතා සෙමින් සක්මන් කරමි. එය ඇතිවීම නැතිවීම යනුවෙන්ද සිතමි. එක මෙය සක්මන් භාවනාවේ නිවැරදි ආකාරයට යන්න පහදා දෙන මැනවි. දෙක සෑම පියවරක් පාසාම මෙනෙහි කළ යුතුය. තුන කරවිත්තේ මෙනෙහි කිරීමද නැතොත් අවබෝධ කර ගැනීමද යන්න පහදා දෙන මැනවි. හතර මේ ක්‍රමයේ නිවැරදි නිවැරදි නම් තවදුරටත් සක්මන් භාවනාව දියුණු කරගත හැක්කේ improve කරගත හැක්කේ කෙසේද? මේකට යෝගාචරණය කළ යුත්තේ එහෙම නැත්නම් කල යුත්තේ දිනුවක් වෙන්න තිබුණාට කිසිම තැනක තරම් අත්දකපු දේ අවබෝධ කරපු දේ කියලා නැහැ. ඒක නිසා මේක මේ ටෙක්නිකල් රයිටින් එකක් වගේ මේක මෙහෙම කරන්න කියලා. නමුත් අපි භාවනා වැඩමුළුවක ගන්න ඒක ක්‍රියාවත් කරනකොට මේ තමයි කරන දේ. ඒකට අපිට සාක්ෂි වෙන්න පුළුවන් ඔය වම තිනකොට වමේම හිත පිහිටනවද ඊට දකුණ සීනට දකුණට හිත මාරු වීම සිදු වෙනවද කියන එක දෙක තුන තමයි මේ වම සීනට මොනවද වැටෙන්නේ කියන්නේ. දකුණ සීනට මොකද්ද වැටෙන්නේ? ඔසුනා තමනා කියන කොහොමද වැටීම අලුත් වෙන්නේ හෝ දිනු වෙන්නේ. ඒකට ඔසුනා කියනවා තමනා කියන මොකද වෙන්නේ කියලා මේකෙදී ඒ ගාන නැවත ලියලා තියෙනවා. සුදු කරලත් නැහැ උත්තරේ දීලත් නැහැ. ගණන් පත්‍රේම ආපහු ගුරුවරයාට දීලා තියෙනවා ලස්සන ගණන් පත්‍ර දීලා තමයි සුළු කරලත් නැහැ උත්තර දීලත් නැහැ ඉතින් කියන්න දෙන්න මේක බලලා කියන දේ කරලා උත්තරේ උත්තරේ වගේ කියලා මේ ගණන් දීපු ගණන් පත්‍රේ ආපහු ඒවල දීලා ඒවල තියෙනවා ඒක නා කැමති නම් භාවනා කරනකොට එහෙම කරා කරපිට හරි ගියාද නැද්ද මේව කරන වෙලාවට හතියේ තන පිහිටියාද නැද්ද පිහිටියානම් මම කියන කොටයි දක්වන්න තියෙනවා ඒකමද දෙකක්ද වෙනසක් තේරෙනවද සෝනා තබනවා දෙකට කඩලා බලනකොටයි වම කියන කොටයි වෙනසක් තේරෙනවද සෝනා යවනවා තබනවා කියනකොට මොකද්ද වෙනස කියලා ලැබිච්ච උත්තරය අවශ්‍යයි මේක මේ කරකන දෙයක් නෑ මේ ප්‍රශ්නපත්‍රේ ප්‍රශ්නපත්‍රේ නෑ අපවෙල්ද තියෙන්නේ එක්සැමිනර් ළඟට මේක හැමදේ නම් ඒකට අපි යනවා එහෙම නැත්නම් අපි යනවා ඊගාවට ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ කීවා වොකින් මෙඩිටේෂන් කරනකොට අඩි 30ක ප්‍රමාණයක් තියන්න ගියා. ආර ඊට වඩා දිග නම් දිගටම ගියාට කමක් නැහැ. අඩි කියන්නේ මේ මෙතන කියන්නේ පියවර 30ක් විතර වගේ අඩි කියවම වඩු වගේ අඩිය ගල්දලායි පියවර සාමාන්‍යයෙන් 18ක් විතර වෙනවා. ඒක ඉතින් අදහස් කරන්න පියවර 30ක් විතරයි. ඒක තමයි සාමාන්‍ය සමාජාට හොඳට ඉඳ සක්මන් පියවර 8ක් හදනවා. ඉගට යන එකට ධර්මන කියලා කියන්නේ. ඉගට යන එකට ගමනක් කියලා කියන්නේ. ඒ නිසා මේ කිහිල්ලා අපව හැරිලා එකම පාරේ කරන එක කරන්න පුළුවන්. නමුත් ඒ වෙනකොට මේකෙන් සාධනීය විදිහට කියන්න පුළුවන්. ඒ වගේ වෙලාවක් ඇතුව අපිට කඩේට යන්න වෙලාවක වෙන ගමනක් කරන වෙලාවදී හම්බෙච්ච පාරේදී මේ ධර්මණී ගන්න ආනිසංස ගන්න පුළුවන්. ගන්න පුළුවන්. එතකොට ඒ ධර්මණ කියන එක අපි පාවිච්චි කරන්නේ අපි වෙනම ගමනකදී අපි සාමාන්‍ය සක්මනේදී ගත්ත ආනිසංශ අකිතාන්දුට සම්බන්ධ කරගන්න යනවා. එතකොට මේ අඩිය අතර පල්ල තියෙනවනේ කවුරුත් පාරේ ඉන්න ඕනේ නැහැ. මෙච්චරයි ටික තියෙන කියක් බෑනේ. ගමනේ කෙරෙන්න ඕනේ. කෙරෙන ගමන් මේ අර සාමාන්‍ය සම්ප්‍රදාන කුල සක්මනේදී කරන ආනිසංශ කිට්ටු කරගන්නවා. ඉතින් මේ දෙක සංසන්දනය කරලා ඒකට කියන්නේ අත්තානුකූලව හැඩ ගැහිම කියලා. වෙලාවට හැඩ ගැහිම ඒක කරන්න පුළුවන්. නමුත් ඒකට සක්මන කියන නම දාන්න බෑ. Venerable sir, during the sitting meditation, after some time, if the mind starts to get bored and wonder, what should you do, sir? Thank you. So I would like to know what is the meditation upon which the particular person is meditating. What is the boredom which is with respect to the sitting posture or with respect to the primary object or with respect to the other sensuous impingement is information necessary. Otherwise, it is not a meditative kind of a writing. So I would like to know what is the primary object? Um, it's basically after the primary object is uh, on the breath. Um, after um, focusing on the breath, um, say after that, some time, half an hour or throughout the day, um, to the second sitting or uh, third sitting. So now your boredom, can you attributable to your sitting posture or to the primary object or to the other incoming sensuous object, sensory impingement? Um, sitting and thoughts and there's a pain um, um, coming to the leg or something. And then um, you want to, your uh, focus on your breath goes to the pain and then you get frustrated that you can't get rid of it when she died, I wasn't sure whether to remove the leg and then go back to the kind of object or whether to do, take a break and go for a walk, um, clear the mind and then make the mind feel a little bit more less agitated and then come back to the position. Well, uh, if you take the technical term like boredom, is it still you are you feel it is applicable to the your explanation or you think that uh, the object is being challenged by many other distracting other things, and what should I do? It is the question, or boredom as such is the question? Suppose um, maybe just sitting down for a, length of time, yeah. continuously, and have the patience um, to continue. Maybe. Does that come with practice? Um, to get interested in the actual meditation uh, with uh, precaution, with safely, what I can do is, if it is happening regularly, that you have to, first and foremost you have to do, go prepared. That means you have to see at when and where you introduce the primary object in your early part of your sitting. Mind is enthusiastic, enough energy, no pain, no kind of thought. So you can directly, uh, without beating on the bush, you can go into that. And from that point, Maybe from 20 minutes time, pain may arise. Disinterest so that the thoughts may come in. And when that happens, what is your attitude towards the breath? Is it becoming a struggle now? Fighting to keep the object uh, isolated. When that happens, rule of thumb, these things never happen accidentally or quickly. They are happening in a gradual basis. So therefore, prepared person is much advantageous. Even if he, she or he or she is going to defeat, he or she knows how this enthusiasm, enthusiastic mind change into this lethargic, bored, pale, stale kind of thing. So that change is the what the Buddha wanted us to see. It is not a mistake we meditators don't expect such a thing. We expect the light colors and the heaven and the, all the kind of thing. This is due to your conditioning of the mind. and this is what you are explaining is slightly happening under your very nose. So, in order to take this experience in the proper place, my local Hamduro used to say, go prepare. Because these things are not happen quickly. So gradually happening, you can understand this is how my attitude and the enthusiasm, enthusiastic feeling to the object. Now, with all willful action and desire and everything fail, still it becomes disinterested and it's stale, it is bored, it's monotonous, and you feel get up and go. So all these things not your will against your will. Your will is, of course, to sit long and to tell something good about after sitting. But against your decision, these things are happening un undeniably. Your only request, only thing demanded is report it in a such a scientific language without putting your emotions into it. If you have The idea, I must sleep without one hour, without pain, without sound and without thought, then your emotion comes into being, your sentiment comes and you know what the bloody thing, that now the pain is coming and all. So your reporting is no more scientific. It is bias. So therefore this term you use, uh, monotony, is I, I don't think it's a proper term. And I am not challenging and denying, but I am telling you, if it is happening day by day or more frequently, go prepared and then you can see from the Desire when it undesirability arises. From the enthusiastic mind to the boredom arises. They happen very slowly. Unless otherwise you are sharp and mindful, you appear like everything happen automatically. But never, never in the meditation something happen uh, quickly. They are called accidents. No accidents in vipassana. If any accident, that is lack of vipassana. It's a lack of mindfulness. So what we are going to do is thin slicing of time. Don't let the time to get chunk and going to get interpretation in terms this change from this to here. There is no such a change in person. Things are happening in a very slow, gradual way and you don't feel, look here and look there, then you see the difference. If you keep the eye on it, changes are happening. No hiatus no big events, everything exactly the same speed, changes are happening. So you don't feel like observing it because it is very monotonous. So look here and there and when you see, ah, things change. This is what happens in the magic shows. If someone, if the magician wish to mislead you, he start moving the drum here and all of a sudden, he, uh, living fish coming out chain coming up because of the he put other these things to distract. So in order to do away with that is go prepared. You are not going to get amused by the magic show. You are going to see the trick of the magic show. So likewise the changes are happening. Don't consider it as something mishap or an accident. Or don't overly if you are lucky to see these kind of no, this is exactly what the Buddha wanted you know. In simple, if you are changing the object, desire arises. If you look at the same object, desire faded off. Dhamma is so straightforward. But the thing is, if you are not go prepared, still you report in the very discouraged way. That very dear, my primary mindful became very dull, very monotonous very boring. And the terminology you are using also completely defeated. Which you never think this is the exact truth the Buddha wanted to communicate. So that means your attitude in the next sitting, not prejudgmental, not uh, premeditated ideas, you know this is going to happen, not due to Buddha, but due to your past experience. Now you try to see with thin slicing of time, with full diligence, full vigilance, how this welcoming I, uh, enthusiastic object slowly, slowly become stale, faded out. The moment you see from here to there, without any uh, denial, without any rejection, without any hate-based interpretation, then only your personality changes. Then only your liking and disliking is ready to change. Otherwise you are will be the real person even after two weeks. Understand? That's all. So we have taken about 20 minutes. So we have another 40 or so minutes. So that's uh, ඉතින් මෙඩිටේෂන් වලදී දැන් මොකද පටන් ගන්නකොට හොඳට ඇඟ තියාගෙන ඉරෙක්ටට ඉන්න ඊපස්සේ හොඳට තැම්පත් වෙනවා මුල ගිහිලා නෑ ඇඟ සේරම මෙවගట్లా රැකිලා ඉතින් කැස්සිලා මොකද නෑ වෙන්නේ ඒක ඒ විදිහට වෙන්නේ නැත්තම් එහෙම ජීවිතය කියලා නෑ නමුත් මේක වැරද්දක්වත් චෝදනා කළ යුත්තක්වත් නෙවෙයි ඒ කියන්නේ අපි මේ කෙලින් ඉන්න තාක්කල් කරන රඟපෑමක් විතරයි. අපි කොයි වෙලාවක හරි දේවල් වලට යන්න දුන්නොත් අපි නිින්ද ගියාම අපිට පෝස්චර් එක මේන්ටේන් කරන්න බෑනේ. නරවට පස්සේ පෝස්චර් එක මේන්ටේන් කරන්න බෑනේ. ඒ නිසා එමන් සරංගපානවද නැත්නම් නිින්ද කියලා බලලා කියන්නේ. රඟපාන මිනිහා නිදාගෙන ඉන්නේ හරියටම සිමෙට්‍රිකල් ෆෝම් එකේ චිත්‍රපටයට ගැලපෙන විදිහට කැමරාවට ගැලපෙන. නම් නිින්දගේ මිනිහා හොඳටම තේරෙනවා. ඉන්න ගිහිල්ලා ඉන්නේ. අපි කොච්චර රඟපෑමක්ද දවස පුරා කරන්න කියලා තේරෙනවනේ. ඉතින් හැම රඟපෑමකදී ඇඟ ඇඟේ ව්‍යායාම අසමබර වෙනවා. ඉතින් ලෙඩ වෙනවා. ඇඟට ඕනේ ස්වභාවයට ඉන්න දුන්නොත් අපිට කියන්න ඕනේ බොඩි නොලෙජ් එකට ඉඳ දීලා. ඒකට ඉස්තරසකෙන් ඉන්න බොඩි නොලෙජ් එක. එයා දන්නව කොයිද රිලැක්ස් වෙන්නේ. අපි රිලැක්ස් වෙන්න බය සෙනගේ ඉස්සරහා ඒගොල්ලෝ මොනව හිතයි දන්නේ නැහැ. ඒකට අවුරුදු 6ක් වෙනකම් බබාට ඒක නැහැ. ඒ නිසා බබෙකුට කවදාවත් ටෙන්ෂන් නැහැ. ඕ කක්කපැත්තේ ඉහි දාගෙන හිටියත් එකයි, අමන කරත් එකයි, චූ කරත් එකයි, දෙනගේ හිටියත් එකයි, අම්මට ලැජ්ජාවක් මිසක බබට ලැජ්ජාවක් නැහැ. දැන් අපිට එහෙම උනත් මොකද? සයිකියාට්‍රික් කෙනෙකුට කියලා බේරන්න බැරි වෙනවා මේ ස්වභාවික දෙයක් සෙනෙක ඉස්සරහ සිද්ධ වෙනවා. අපි කොච්චරක් ඇඳලාද ඉන්නේ කියලා හිතුවා. ඒකට සර්වඥාන්තේ දේශනා කරනවා. සත්‍ය දේශනා කරනවා මට විවේකය වේවා මට උදේකලා වේවා මං යන පාරේ කවුවත් තුන කවුරක් අතර පේන්න නැත්තම් ඉස්සරහින් පිළිවෙතේ මට ඕනලාට මූත්‍රා කරන්න පුළුවන් මට ඕනලාට අසුචි පහ කරන්න සිරගක්ක කිනකොට අපි කොච්චරක් මූත්‍රායි අසුචි තද කරගෙන ඉන්නවද කියලා දන්නවද අද තියෙන ගොඩාක් ලෙඩ අල්ලන්න බැරි වුණ ඕක නිසා නැසෙන කිනකොට අපිට අවශ්‍ය කාට වැසිකිලියන්න බෑ එතකොට කැසිකිලියන්න බෑ හැම එකක්ම අපස්මාර ලෙඩ ඇති කරන අවශ්‍ය වෙලාවට කියන එක. ඉතින් මේවා මීටර වලට අහු වෙන්නේ නැහැ. භාවනා කරනකොට මයින්ඩ්ෆුල්නස් එක හරියට ස්ටේට් වෙච්ච ගම අනිදේට ඉඳ තියලා අනිදේට අබෙන කෙනෙක් වගේ බලලා ඉච්ච පැත්තකට බලන්නේ. ඒක දිහා ස්වභාවයට වෙනවා. ඉතින් කන වෙස්ටර්න් කෙනෙක් කියලා තිබුණේ අම්මගේ බොක්කේ දරුවා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒක තමයි ඕනම කෙනෙක් මරනවාම ස්වභාවයෙන්ම මරච්චාම පරණ හැට සැකී වල හම්බෙලා තියෙන්නේ ඒ පොක්කේ ඉන්න ස්වරූපයයි මරණයට පස්සේ ස්වභාවික මරණයක් වෙලා තියෙනවනේ එහෙම තමයි වෙන්නේ. ඒකට තමයි පොඩි කියන්නේ. ඒක තමයි නිින්ද ගියාමත් යන්නේ. අල්ප දයන්න වගේ කියලා කියන්නේ. ඒක හරියට වෙනවා. ඒක අපිට කරන්න තියෙන්නේ ඒක හොඳයි කියන එක නෙවෙයි. මේක මම කැමති වුණත් මේක තමයි වෙන්නේ. මේක අපව හදන්නේ අපි සමාජයේ තියෙන බයලජ්ජාව නිසා. ඒ හදන හැම වෙලාවකම හේතු පශ්චාත්තාප වෙනවා. ජී පරාගෙන එතන ඉස්සරහා මේ හරියට ඔච්චරක මේන්ටේන් කර ගන්න බැරිම. එතකොට වෙන්නේ මොකද? ඊගාව චිත්තක්ෂණ රාශියක් යන්නේ පශ්චාත්තාපයට යට වෙලා, ද්වේෂයට යට වෙලා අවදි වීම, නොදන්න තැන ඉඳලා දන්න තැනට අවදි වීම සිහියෙන් සිත් වුණත් මුළු සිද්ධියම අවාසනාවන්ත එකක් විදියට. අපේ හිත කියවනවා. කියවපු ගමන් අපිට මේ මෙතෙක් වෙලා නොතිබිච්ච සංඥාවක් ආපේකයි මේ සිද්ධ වුනේ. සංඥාව ආපු ගමන්ම අඳින හැටි. අඳින හැම වෙලාවක පශ්චාත්තාවයක් එන හැටි නිසා සංඥාව ඇති නැති ભેදය යහපත් මනසෙන් දැක ගන්න හම් වෙන්නේ අපට. මේ සංඥාව ආපු ගමන් කලබල වෙනවා නේ. මම හිතුවා නැහැ හැටියට ගැලපුණා හරි නෑ කියලා. ඉතින් එතකොට කවදාකවත් හම් වෙන්නේ මේ සංඥාව නැත්තන ඉඳලා සංඥාව ආපිය ඇත්තට සංඥාව නැතිතර ඉඳලා සංඥාව ආපියකුත් නෙවෙයි කියලා කියන්නේ සංඥාවේ නොදැනෙන මට්ටමේ ඉඳලා දැනෙන මට්ටමට එනවා සංඥා යට මට්ටම තියෙනවා අපිට තේරෙන්නේ නැති සබ්කොන්ෂස් එකේ ඒකේ ඉඳලා ඒක ත්‍රෙෂෝල්ඩ් එක පැනලා දන්න මට්ටමට එනකොටම මම මට අවදි වෙනවා අවදි වෙනකොට මට පේන්නේ මම බලාපොරොත්තු වෙන විදිහට නෑ අද පොෂර් එක නෑ. ඉතින් ඒකට මම පශ්චාත්තාප වෙච්චාම ඒ පුදුජානස පෙන්වන විදිහට උන්වහන්සේගේ ශක්තිය නිසායි ප්‍රතිපදාව නිසායි මාර්ගය නිසා අපි සංඥා වච්චර දැස්සුවේ. අසල හැබැයි ඒක එහෙම තියන්න බෑනේ ආපහු සබ්සර්ෆස් එකට එන තැනදී පහළට ගැස්සුනොත් අපිට මේ භාවනාවේ ප්‍රතිඵල ලබා ගන්න වෙන්නේ අපි ආයෙ මම මමයට වැටිලා මාන්නයට වැටිලා එහෙම නැත්නම් දික්කිකට වැටිලා මේ වෙච්ච ලස්සන ආපසු ගමන දිහා මටම වෙන කෙනෙක් බලනවා වගේ බැලම කරන්න බෑ. ඒ නිසා ඒ ආනිත සප්පාය සූත්‍රයේ මම හිතන්නේ කතනක තියෙනවා. ඒ වගේ සංඥා පුළුවන් තරම් බස්සනවා. ඒක බුදුහාමුදුරන්ටයි නම් බෝධි. මුචන්න තමයි අපි මේ සංඥා වර්ගය වල දාන්නේ. ඒවල දාන දාන කියලා පාට ආයතයක් නොදැනෙන අඳුර ගන්න බැරි ඒ සියුම් සංඥාව ආය දැනෙන අඳුර ගන්න පුළුවන් ත්‍රෙෂෝල්ඩ් එක පටනවා. පන්නනකොට තමයි self conscious එක. එනකොටම අහු වෙන සංඥාවත් එක්ක අපි විශාල කතා ගැටිලකට අහු වෙනවා. ප්‍රපංච කිරීමකට අහු වෙනවා. හිත පුතුම විදියට අහු වෙනවා. ඒක නිසා අපිට අර සංඥාව නැති, කෙලෙස් නැති, ආතතිය නැති, අසහන නැති තැන මුත්‍යක් හම් වෙන්නේ නැහැ. අයියෝ කොක්කිට ගලේ ගහවගේ තරි ගහිලා ගිය හිතක් ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කර තියෙන ආනිසප්පයි සූත්‍රයේ තමන්ගේ වගේ දැන් එක පාට මේක පාට තමයි නැවත උපදිනා වගේ එකක් වෙනවනේ අවදියක් වෙනවා වගේ එතකොටම පුළුවන් නම් සිය පිටවන්න ඒකත් සන්තන් ඒ තප්පණීතන් යදිතම් උපේක්ඛා කියලා එතකොට මේ වෙච්ච එක පිළිබඳව පශ්චාත්තාප වෙලා තියසිලා නතර වෙනුවට ඒ සාහන්තේ ප්‍රණීතේ එනම් උපේක්ෂාව ඒ කියන්නේ තිබිච්ච එක හොඳයි කියලා කියනවා ඊට සැදී ධර්ම කාරණාවක් දරුණු නෙවෙයි සියෝ කාරණාවක් පෙන්නන සර්වඥාන්සේ කවදා හරි මේ වගේ තිගැස්මක් ආවෙ නැතුව තිගැස්ම නැති තැන සාපේක්ෂව අඳුර ගන්න බෑ කියලා. තිගැස්ම නැති තැන සංඥාව නැත්තර සංඥා නැතුව ඉන්නවා කියන අඳුර ගන්න අපිට බෑ. සංඥා නැත්තර හිටිය කියලා දැනෙන්නේ ගැස්මක් ඇවිල්ලා ඒකට සාපේක්ෂව කියතයි දැන් මුත්‍යක් කියලා තිබුණේ දැන් ආවයි. ඒ නිසා සංඥාව නැතිකම සංඥාව ඇතිකමට සාපේක්ෂ දෙයක් මිසක් නිරවශේෂ දෙයක් නෙවෙයි. කේවල දෙයක් නෙවෙයි. මේ දෙක පෙන්නලා දුන්නොත් භාවනාදී කෙනෙකුට සංඥා ඇති සංඥා නැති දෙකට යන්න පුළුවන්. මේ සංඥා නැති එකේදී ආතතිය නෑ, අසහනි නෑ, සාධිකලෙද නෑ, ඉතිලෙද නෑ, දැවිලි දැවිලි නෑ. මේ බුද්ධ විදින කෙනෙක් නෑ. ඒකේ වචනාගම තේරෙන්නේ ආයෙත් වක්කිට ගලේ වගේ අපි ගැස්සුනට පස්සේ තේරෙනවා ඒ අරකට නෙමෙයි හිතන්නේ. පශ්චාත්තාවකට වැරදිච්ච දේවල් වලට පැරදිච්ච දේවල් කී හැමදම නඩු විතරයි කියන්නේ. ඉතින් මෙවැනි නඩු වලට අදින හිත කිපිට ගන්නාසේ අපි ගෙනියන්න හදනවා. ඔබේ හිතේම තියෙන තාක්ෂයක් සංඥා නැහැ. අත තියෙන නමුත් ඔබට එතන බුද්ධියක් නැහැ. මේකට අවදි වෙන්න බෑ. අවදි වුණත් හැබැයික් විදියට පේන්නේ. ඒ නිසා ඒකට අවදි වෙන්න පුළුවන් වෙන කරදර තියෙන දේට සාපේක්ෂව. මේ කරදර තියෙන දෙයට ඇවිල්ලා කරදර ගැන කතා කරුවොත් සාපේක්ෂව කරදර නැත්නම් ඔබට වහිනී. ජීවිතේටම අපි කරන්නේ කරදර වලට ආපු ගමන් කරදර ගැන කතා කරන මිසක් මේ මේ කරේ කරදර එන්නේ ඉස්සලා මං එකේ සැපකනේ කියන එක මතක් වෙනවා. මේ කරදර ඉවරෙච්චාම මං හිතන්නේ සැපකට කියන එක මතක නැහැ. අර වෙච්ච කරදරය ගැන විචිත කතා ලියනවා, නව කතා ලියනවා, චිත්‍රපටි හදනවා, කච්චිල කතා කරගෙන ටෙලිෆෝන් කර කර ඉන්නවා, පත්‍ර කියවනවා. ඉතින් අර වෙච්ච කරදරේ උච්චිගේ පැත්තට යනවා. යට තියෙන කරදර නැති එක අයිතිකාරයක් නැහැ. මේ කරදරයට සාපේ විස තමයි කරදර නැත්නම් පෙන්නන්නේ. ඒකට තමයි උතන. ඒක නිසා තින් ස්ලයිසිං ඔෆ් ටයිම් තමයි ආයි කියන්නේ වෙන්නේ. අවදි වෙච්ච ගමන් දැනගත්ත මේ අවදිභාවයේ ආවේ කරදරයකට දුකකට ආතතියකට අසහනයකට දැන් මෙතෙක් කියලා කරදරයක් නෑ දුකක් නෑ ඒක මට පේන්නේ මේ මහා විනාශයක් වගේ. නරක විදිහට සාකච්ඡා කරන්න පුළුවන් අපිට අරක සාකච්ඡා කරන්න බෑ. ඉතින් ඒ නිසා අපේ හිත කොච්චරක් අපි හොඳ නරක දෙක දුන්නට නරක ගැනමයි කතා කරන්නේ. නරක ගැනමයි කතා කරන්නේ. නරක ගැනමයි හිතවිලි නගන්නේ. ඉතින් මේ ලෝකේ කතා කරන තාක්කල් දුක තමයි. එතකොට අරකට අවදි වෙන්න තියෙන අවස්ථාවක් නැහැ. අවදි වෙන්න දුරට ඉත පෙන්ලා දෙන්න හදනවා තමයි. කරදරේට සාපේක්ෂව තමයි කරදර නැති එක පෙන්වන්න පුළුවන්. ඒ නැත්තම් කරදර නැති ජීවිතයක් 100ක් තියෙනවා. ඒ කරදර සාහිත්‍යයක් 100ක් කියන කේවල තත්ත්ව නැහැ. සාපේක්ෂතාවය තියෙන්නේ. ඉතින් මේක හොඳට නක් මොකද අපි උඟක් වෙලාවට අර සංඥා අඩුතන පුරුදු කරලා නැහැ. අපි සංඥා වැඩි තැන පුරුදු කරගෙන තමයි නගරේ කියන්නේ. සංඥා වැඩි තැන පුරුදු කරනවා ජී ජීවිතය කියන්නේ. සංඥා වැඩිට පුරුදු කරන එක තමයි මේ ආස්වාද ජනක ජීවිත කියන්නේ. ලෙෂර් ප්‍රින්සිපල් කියන්නේ. අපි සප හොයාගෙන යනවා. ඒ නිසා දරුවන්ට පෙන්නනවා එහෙම කියක් සංඥා නැත්නම් යන්න පුළුවන්. ඕනම කෙනෙකුට යන්න පුළුවන්. ඊට එතන හිත කුඩල්ල කොට්ටුවල දීපගේ හිටින්නේ. එයා කතා කරන්නේ ඊට පස්සේ ආව සංඥාව ගැන ටික කතා කරනවා. එයා කියන්නේ ඔයාට නෙවෙයි. ඒන ඇති. ඒකයි අපි නවකතාවට නොබෙල් ප්‍රයිස් දෙනවා, මැක්සේසේ සම්මාන දෙනවා. එක එකටවත් දීලා තියෙන බලන්න මේ නිශ්ශබ්දතාවය ගැන කතා කරනකොට සම්මානයක් තියා වචනයක් ලෝකේ තියෙනවා. අපේ ලෝකෙ කොච්චර දුෂ්ටද කියලා බලන්න. කෙලස් වලට අදින. ඒකට නේ අපි මේ සිවිලයිසේෂන් කියලා කියන්නේ. ඒකට නේ අපි මේ දෙන්න හදන්නේ මේ මානව දියුණුව වෙනවා කියන්නේ. නමුත් බුදුන් කියන කොච්චර ලෝක පිස්සු කෙලියක් මෙතෙන්ට යන්න පුළුවන්. අපි කොච්චර කෙලෙසිලා තිබ්බත් ලෝකේ තියෙන විදිහට කෙලෙසිලා තිබ්බත් මේ தත්ත්වයට තට්ටු කරන්න කෙලෙස් වලට බෑ. නමුත් අපි අගයන් ආඩම්ම දැන් දන්නේ නිසා අපි කතා කරන්නේ හැප්පෙන ගැස්සෙන කම්පන චංචල අරමුණු ගැන පමණයි. මොකද අරකට ලැන්ග්වේජ් එකක් නැහැ. ඒක මයින්ඩ් ටු මයින්ඩ් යන්නේ. ඒක තමයි ඒක තමයි ඒ තාක්ෂණය අපි කිව්වොත් එහෙම මේ ඇබ්සලියුට් ට්‍රුත් කියලා එක. අර්මාර්ථ වශයෙන් තියෙන එක නැතුව නෙමෙයි තියෙන්නේ. නෝ කතා කරන ලෝකේ නෑ. තියෙන ලෝකේ නෑ. මේ ලෝකේ කතා කරන ලෝකේ හරහත් අපේ යන්න පුළුවන් නම් ඒ කතාවට බණ කතා කියනවා. ඔය තියෙන කතා ඔක්කොම එහෙම වැඩි බණ බණ කතා නෙවෙයි වණ කතා කියන්නේ. ඒ නිසා මේ මෙතන අනේක තේරුම තියෙන බුදුහාමුදුරුව ඇත්තයි. බුදුහාමුදුරුව අපිට පාර පෙන්නලා දෙනවා. නමුත් අපේ මනස ඒක වහතන. ඊගානේ පැත්තට. අපි මේ සාකච්ඡාවෙන් කරන්නේ මේ ගුරුව පච කරලා ගුරු වරද්දලා අපි නැවත නැවතත් ඒකටම එළඹෙනවා. එළඹෙලා බලනවා අවතුනාට පස්සේ කිවිච් එකේ තියෙන විවිධි බලන්න. අවතුනාට ඇඟ කැඩිලාද, හිත කෙලෙසිලාද, රාගයද, ද්වේෂයද නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ රාගය ද්වේෂය නැතුව කෙලෙසිච්ච නැති ඉත පේන්නේ නැහැනේ. මෙතන ඉඳගෙන අරක තියා බලන්න. ආනිදාස් තේරෙන්න පටන් අර ගන්නවා මේ නිවන කොච්චරක්ද තියෙනවා හැම මොහොතේම අපිත් එක්ක තියෙනවා මේ බලන චීන කන්නාඩිය නෑ නේද මේ දිනේ කෙලෙ තණ්හා මාන දිටි බලන චීන කන්නාඩිය නිතරම උපදාලා තියෙනවා නිසා තණ්හා මාන දිටි කුජතානවා අත් ඊට සාපේක්ෂව අර තියෙන විවිධක බලන ගත්තොත් පිටර කිසිම වෙනසක් නැහැ ඕනම තියෙන සමාන සමාන ප්‍රභාවයක් සමාන විභාවයක් සංනිවේදනයේ හරහා තමයි අපි මේ අවුල් කරගෙන තියෙන්නේ. මම කරන මේ විහිං ආපු එකපාරට ගැසිලා හුස්මක් එනවා. මම හිතන්නේ ඕකට සම්බන්ධයක් ඒ වගේ එකක්. ඒ හුස්ම දිහා බලන්නේ එක විල්ෆුලි පොලිෂනලි ගන්න එකක්ද නැත්නම් ගැනෙන එකක්ද? ගැනෙන එකක්. කියලා සුවාසයක්. ඒක අපිට ගණන අපිට මෙතන තියෙන්නේ අපි පොලිෂනල් ඉන්වෝල්ව් වුණොත් තමයි කොමිට් වෙන්නේ. පොලිෂන් නැතුව වුණා වුණා අපිට බලන්න පුළුවන් බොඩි නොලෙජ් එක. බොඩි නොලෙජ් එක සිකියුරිටි බලනවා. යාති භෝකිරීම ගැන බලනවා. ඒ දෙක විතරයි බොඩි නොලෙජ් එකේ තියෙන තමන්ගේ යාති සුවර්ගය භෝ කරන්න බලනවා. අරසාව බලනවා. ඒකට කවුරක්වත් කටුකහේ කටුල් කරන්න ඕනේ නැහැ. ඒක කොහොමනක්වත් තියෙනවා. එහෙනම් අපි හිතන මේ අපි කරනවා. අවබෝධ කරගන්න ඕන. ඒක තමයි natural selection එකකින් ඇවිල්ලා තියෙන්නේ. ඒක තියා බලන්න කරලා තියෙනවා something happening. හරි වෙනවා දැන්. අයක තියා මේ අර විච්ච දීර්ඝෝෂම මමත් නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි. කියලා යනකොට deep layers වලට බසන වෙනවා. එතකොට කවුරුනේ දීර්ඝෝෂමක් ගැනන්නේ තමයි බහන වැරදිලා නෙවෙයි. ගත්තොත් වැරදි ගැනෙනවා නම් වැරදිලා. ඒ කියන්නේ ඒක වැරදිලා. ගත්තොත් වැරදි ගැනෙනවන පිට වෙනවා ඉතින් මාගේ වැරදි නෙවෙයි මම කරපු දෙයක් නෙවෙයි කරන දෙයක්ද කරන දෙයක්ද කියන එක සකර්මකෝ සිටින අකර්මකෝ සිට වෙනවා කියන එක ඒ කර්ම කියන වචනේ කෙලින්ම සම්බන්ධයි ගන්නවා නම් කර්මයක් කියන්නේ සංස්කාරය චේතනාව ගැනෙනවා නම් කර්මත් නැහැ සංස්කාරත් නැහැ චේතනත් නැහැ ඉතින් වෙන දෙයක ඉඳ දෙ වෙන් කරලා ඉඳ බැරි කමනේ අපිට තියෙන්නේ මේ අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා එන දේම කරන්න හදනවා කරන හරියක් කරන හරියක් සංස්කාර වෙනවා එකම ශික්ෂණය බුදුහාම ගන්න හොඳටම තටවලා කරතන ඉඳලා කෙරණ තැනට එමීට කරන තැන ඉඳලා කෙරණ තැන ඒ ටික හොඳට දැක්කට පස්සේ තේරෙනවා මේක නැවත නැවත ඇවිස්සෙ නැත්නම් කවුරුත් එන්නේ නිවස බලාපසු යන ගමනේ තමයි අපි දැන්පත් වෙනකොට මොනවා හරි දෙකින් ආයෙ කොක්කා. ආයෙ අවුස්. ඊට පස්සේ ආයෙම ඉඳලා පටන් ගන්නවා. ඒකද දෙයන්නාසේ වැඩිකාරයකොත් නෙවෙයි දෙයන්නාසේ සායක දෙන්න විදියකුත් නෑ. මොකද මමම නිකන් හරියක් කරන්නේ. මේ මම කරන්නේ මම කරලා කියනවා නෑ එහෙම උනේ මෙයා නිසයි මෙයා නිසයි මෙයා නිසයි කියලා අනෝත කිතුවට බයිනවා ආහකට බයිනවා ආතපු ගෙදර පිටියට බයිනවා ගෙදර ගෑනිට බයිනවා මොනවා හරි දැන් අඳගෙන ඌව කර කණ්ණාඩි මුහුණට අල්ලගෙන තෝ තෝ තෝ තෝ අර වෙන කවුරක් අක්කද සිතින් වැඩි කැමති නෑ බුදුහාමුදුරුවෝ ඒක අරස්නට මන්දාන ප්‍රශ්නේ ආරම්භකති ටික වෙලාවක් ඉන්නකොට ඒ නොදැනෙන කරකට යනවා එතෙන්දී නිින්ද ගිහිල්ලාද මා නොදැනී ගිහිල්ලා ඒ නැත්තම් වෙන මොකක් හරි වෙලාවක කියන එක දැනගන්න හම් වෙන්නේ ආපහු ඒකත් මග ඇතුළ යථාර්ථයට ආවට පස්සේ ඒක මොකක්ද එතන සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්න බෑ. අපි ඇත්තටම ඉඳ ගිහිල්ලා එහෙම නැත්තම් අඥාව රංගදාස මොකක්ද කියන එක. ඉගෙන ගන්න ඉවැනි තත්ත්වයක් නිසා Taman දිගටම භාවනා කිරීමට ඩිස්කරේජ් වෙලා මන් උත්සාහය වෙනවා දැන් මේ තියෙදි. වගේ අපි මේ බ්ලැක් මේ ලයින් ස්පොට් එකක් පහු කරගෙන දන්න දැන බොරු වලක් පහු කරන ගිහිල්ලා තියෙනවා. ඊටත් යනවා. ඒකේදී තවදුරටත් මේක යන්න ධෛර්යයක් ඉදිරිය කතා කරන්නේ නැත්නම් මේක Tamanට ඉච්චි මේ බාධාවක් අවාසනාවන්ත දෙයක් කර්මයක් වගේ මානසිකත්වයක් දෙන්නේ. නෑ ඒක ප්‍රශ්නයක් මොකද්ද සිද්ධ වුනේ ඒකට අපි යන් ඒකට යන්න ඉස්සලා මම අහන්නේ මෙතෙන් ඇවිල්ලා මේක ප්‍රශ්නයක් විදිහට නගනකොට තමයි තේරෙන්නේ මෙහෙම නොදැන යනවා යන එක හොඳ නෑ නැත්නම් දැනගෙන ගියොත් තමයි හොඳ කොහොමද හරි මම මේක මෙහෙම නම් අතහැරලා දාන්න නැත්නම් අන්තිමට ඕව මොන වුණත් මම යනවා අන්නේ දෙකේ දැනට තමන්ගේ පෞද්ගලිකව මේ වෙලාවේ තියෙන මානසිකත්වය මේක බාධාවක් කරන මනෝත්සාහය වෙලා තියෙන නැත්නම් මේ ගණන් ගන්න තියෙනවද නැත්නම් මේක කීදිත් මම යනවා කියන ඉඩියක් තියෙනවා මම මම වුණත් යනවා එහෙමනම් මාර්ගවා කියනකට මම ඉන්නවා එහෙනම් මාත් උනේ කියන එක මම මාත් වෙනවා යන්න දැන් යනවා අපි ප්‍රශ්න එහෙම නැත්නම් ආය යන්න මං ඉන්නේ නැහැ වැඩ සුජානන්දට ඕන කරලා තියෙන්නේ මේ වගේ විඥාන් සල්ලි මේ වෙන්නේ ඉස්සලා සාතික කරන කතාවක් නෙමෙයි සද්ධාව ඕනේ මම වෙන්නේ විශ්වාස කළ ඵලයක් ඊට පස්සේ මම සාධාරණීකරණය කරන්නත් ඉඩ තියෙනවා ඒකට තමයි සද්ධාව කියන්නේ කුසල ඡන්දේ කියන්නේ නැත්නම් කවුරු කෙනා මං කිව්වා මට වැරදුනා මං එන්නේ නැහැ කියලා. එයා පොඩ්ඩක්වත් නැහැ සද්ධාව ඉස්තිරියට යන්නේ. එහෙම කෙනෙක් ඒක බුදුහාමරට අත දෙන්නේ නැහැ. එනිසා මේ ඊටම සැපේ වෙන්නේ ඉඳිට වැඩ ගන්න ආත්මීය දෙයක්. ඒක භාවනා කාර්යයක් නෙමෙයි. ඒ කාටත් වෙන දෙයක්. කාටත් වෙන එක දෙයක් කරනකොට පස්සේ අහගන්න කෙනෙකුට තමයි උත්සාහය වෙනවා. නමුත් ඒක නෙමෙයි යෝගාවචරය. යෝගාවචරය කියන්නේ එහෙම වෙද්දී ඉදිරියට යන්නේ. ඒ සඳහා බුදුන්සේ කියනවා බුදුන්සේගේ දේශනාව තියෙන්නේ චතුරාර්ය සත්‍ය ගත්තොත් නිවන දැක්කට පස්සේ තමයි නිවනට පාර තියෙන්නේ. නිරෝධ සත්‍ය දැක්කට පස්සේ නිරෝධ ගාමන ප්‍රතිපදාව පේන්නේ. ඒක ඒක දන්නවනේ කවුරුත් නේ අතරපතර චතුරාර්ය සත්‍යයේ ඉස්සර නිරෝධය දැක්කට පස්සේ තමයි නිරෝධ ගාමන ප්‍රතිපදාවට අපි විරුද්ධ වෙන්නේ. විරුද්ධ වෙන්නේ. වැඩේ වුණාට පස්සේ තමයි එක්ස්ප්ලනේෂන් එක හම්බෙන්නේ. ඉතල වැඩේ වෙන්න ඕන. වැඩේ වෙන්නේ ඉතල එක්ස්ප්ලනේෂන් දීලා නම් බුදුරජාණන් කියන්නේ ඊතලයක් කනින් කියකා. කියන්න ගත්තොත් මේ ඊතලේ අපි දිශාව කියපන්. මොනවද කියන විෂ කියපන්. රජවාසීගේ දීතික නැත්තම් මගේ ඊතල රත් යන්න එපයි කිව්වොත් එහෙම. ඒ කතා කරන හැම වෙලාවෙම විෂ කනවනේ. ඔගේ කටු දෙකක් වහලා කරක් කැලෙන්ඩ ගහලා ඊතලේ යන කෙනෙක් කරන්න ඕනේ. පස්සේ එක්ස්ප්ලනේෂන් දෙන්න පුළුවන්. අන්න ඊතලේ බුදුරජාණන් මේ සාමාන්‍ය ලෝකෙට අක්කේ නෙවෙයි වැඩ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් කියනවා සද්ධාව ඕනේ. ධාවේ තියලා තමයි මම උඹට කපන්නේ. අදහා මොකද්ද? ඔබ කරපමන් කියලා. අරියක් කරපම බැලුවක් කරපම. ඊට පස්සේ නම් තේරෙනවා ඒක වෙනම දෙයක්. හැබැයි කර තේරෙන වැඩි කරන්න ඉස්සලා තේරෙන උත්සාහ කරුවොත් සල්. එනනම් කොම්ප්ලිකේෂන්. ඒ නිසා කියන්නේ මේ මේ මන් දීපු කතා හැටියට ඔක නිරෝධය කියලා ගන්නවා. මේක අහම්බෙන් කියන නිසා අපි නිරෝධයට යන පාර ගන්න නැහැ නේද? ඉහිල්ලා ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ මං යන්නේ එයා හිතනවා මේක අත්දැකියක් කරදරයක් කියලා ඒක නිරෝධය කියන වචනේ එයා ගන්න. එයා කියන්නේ ඒක ධනයක් කර්ම කරුණයක් කාලානිකම කියන නෑ උදාහරණ මේක දැන් නිරෝධය කියලා. ඊට පස්සේ බද හොයපන් මේකට දැන දැන ගිහලා දැන් දැන ඉන්න. දැන් මෙතේ කරන නොදැන ගියා නොදැනාවනේ. ඒකල මේක අත්දැකියක් විදිහට සලකනවා නම් එයාත් එක්ක සාකච්ඡා කරන්න බෑනේ. දැන් කියනවා සාකච්ඡා කරන ඔබ තියනවාද මේක අත්දැකියක් විදිහට සලකන්නේ නැවත කරන්න කැමති. ඔව්. ආයෙනම් බලන්න සාකච්ඡාවට. ඔබට නිරෝධය කියලා නම දාපන්. ඔබට අනිදාශාර කිව්වා වගේ යන යන හැටි පාර බලන්න. එක හැරේ වෙන්නේ නැහැ. ඇස්ලා ගියාට පස්සේ එක හැරේ අවබෝධ වෙන්නේ නැහැ. ටික ටික ටික ටික තේරෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය ලෝකවල ගන්න දීනයකට අවදි වෙනවා කියන එක වෙන්නේ නැහැ. දීනේ තියෙන නිින්දනේ. පිට හීනෙකට අවදි වෙලා අපිට දැනගන්න පුළුවන් දීනෙකදී මම ඉන්නේ හීනකින් කියන එක වෙන්නේ නැහැ. බුදුහාම කරන්න පුළුවන්. ඉස්සෙල්ලකොට ඔය හීන යන්න අරමං අවදි වුණාට පස්සේ දැනගනි මේ අපි රජ වෙලා හිටියා බඩු වෙලා හිටියා ඒත් ඔක හීනයක් විතරයි පස්සේ ඒකට ලෑස්තිද යන්න නැත්නම් ටික ටික ටික නිතර පෙළඹෙලා ඉන්නේ හීනට ඇදී හීන කාය නින්දට ඇදී අවදි වෙන්නේ නැති ඒ ජවනි කාය ටික ඈත් වී ඈත් වී අලල් වේ බලල් වේ තේරෙනවා ඒ නිසා එක මූලික தත්ත දෙකක් ඕනේ එකක් මේකෙදී පශ්චාත්තාපය නැතුව නැවත නැති වෙනවා දෙක අනිදාදලා ඇක්චුලි යන්න වෙන මෙහෙම වැඩක් වෙනවා මේකට කුප්ත දෙයක් නෑ මේකේ. මේක දීන ක්‍රමිකව සිදු වෙන එකක් සතියමදි නිසා අපි කාලේ තාම උන්චුවට කඩලා එහෙම නැත්නම් ඡන සම්පත්තිය දැනගෙන අවදියෙන්ම කියොත් මේ පරිවර්තනය වෙන්නේ දැනගෙන. ඒකට අපි ටික ටික අවදි වෙනවා. ඔය දන්නේ නැහැ කියන කැලේට දිවි ගියාද නැද්ද දන්නේ නැහැ. සංඥා තිබුණා නැද්ද දන්නේ නැහැ කියන කැලේට අවදි වෙන්න පුළුවන්. ඒ අවධිය තමයි බුද්ධ ප්‍රබුද්ධ කියන වචන එක පාවිච්චි කරන්නේ. උදාහරණ ප්‍රබුද්ධයි කියලා කියන්නේ පිපිදිච්ච කෙනා. අවදි වෙච්ච කෙනා. දැන් දිනෝ ඕනක පහමට ඉත පන්නලා පෙන්නන්න, මල් පෙන්නවා කරලා පෙන්නන්න, මැජික් එක කරලා පෙන්නන්න. පස්සේ බඩ කරන්න තියෙන්නේ මොකද? ඔකට අවදි වෙන්න. ඔකට අවදි වීම සඳහා කරන්න තියෙන්නේ දැන දැන දැන දැන ඕකම කරපන්. කරන්නේ කොහොමද? මේක දිහා මම දැනගෙන යන්නේ දැන්. මම මම කරකොලා දැරිලා කරකවෙනවා. කාර්යය කරනවා වගේ ඇත්තන්තුමක් යනවා කමන්නේ හිතත් මැජික් බලනවා අනිකත් මැජික් බලනවා ඊට පස්සේ දත් මැජික් බලනවා හරින්නේ එසකොට එයා නිබ්බාන ගාමී ප්‍රතිපදා එතකොට එයා දැකලා තියෙනවා මේ නිරෝධය දැකලා තියෙනවා නිරෝධේ දිනවා රූප නිරෝධයක් තියෙනවා වේදනා නිරෝධයක් තියෙනවා සංඥා නිරෝධයක් තියෙනවා සංස්කාර නිරෝධයක් විඥාන නිරෝධයක් තියෙනවා දැන් කීක නැයි කීක වැටි කතා කරනවා කොයි කේ කරා ඕනම ඇති වෙන දෙයක් නැතිවීමක් තියෙනවා මේ නැතිවීමේදී අන්ධබන්ධ වෙලා, গুপ্ত වෙලා, ගුඪ කරගෙන තමයි අපි සත්‍යෙට පයින් ගහලා තියෙන්නේ. ප්‍රතික්ෂේප කරලා. නැස් කියන ඔබ ගුඩයි කියන්නත් එපා, ගුප්තයි කියන්නත් එපා. ඔක නැවත නැවත වෙන්න අරපන්. ආරණ වීදිය කියන. වසුබස්නා වේදී නැවත නැවතත් ඔකට යොදවන්න ඕනේ. දැස්ති. ඒක අපේ ලොකු සංස්කෘතිය එක තමයි. සබේන් පවල් ස්වාමීවරයා කිව්වේ ගල්සට පොලිස් කවුන්සලට මේ මේ ප්‍රතිපදාව. එයා ඉස්ලාම ගන්න දේ බාලදක්ෂය. මේ ප්‍රතිපදාව. මේ ප්‍රතිපදාව නම් පොලි වෙනයිස්ට්. මොනවද දැක්කත් වෙන්නේ. උනත් ලෑස්ති. අපිට වෙලා තියෙන මොන පහසුකම් තියෙනවද මොන හැකියාවද කියලා. වැඩි වෙලා යොතනට පස්සයි දාන්නේ ෆස්ට් ඒඩ් බොක්ස් එකක් තිබිලා තියෙනවා දැක්කා. අක්කු මුකු ආඩක්වත් මතක නැහැ. පැනිස්ටි කරගෙන යනකොට වටනෑ ලේනවා ප්‍රතිත් බොක්ස් එක තීර බව දන්නේ නැහැ. ඒක ෆයර් ඩ්‍රිල් එක පෙන්වන්නේ ඔය ඇවිල්ලා හැමදාම මේ වගේ තැන්වල ෆයර් ඩ්‍රිල් එක උගන්වන්නේ. දාන්න අවශ්‍ය කරන ඉතින් හිතේ මොකද මේ ෆයර් ඩ්‍රිල් එකේ ආදාර දිනුනේ නැහැ. මෙතන people ප්‍රෙපෙයාර් කියන්නේ. ඒක මේ ගෝකෝෂෝ එකේ තියෙන කඩ දෙනවා අයියෝ මොකද කප්පාද විනාඩි පාක් නාස්ති කරනවා මොකද මේ ෆයර් ඩ්‍රිල්. කියලා මේ සිල් ගන්න කියනවා. කොහොමද සිල් ගන්න ඕනේ නැත්නම් මම ඉස්සෙකට ආර්ය අවවාදය කියලා දෙන්නේ මේ භාවනාවට ඉස්සලා සීලයක් අවශ්‍යයි කියලා. මේ ප්‍රපයත් කියන එක. ඒක නෑ නෑ කොහොමද ඒක ඕනේ මම කියන්නේ මට විවසනා දෙන්න. පුළුවන් බැරි නෑ. ප්‍රතිපල කරන්න යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් අරකට එක දෙක තුනක් නෑ. අකිතියෙන් කියවන කියන්නේ මේක හිතනවට වැඩිය මේ පිළිස් අවශ්‍ය තැන් හොඳ ගිහිල්ලා තියෙනවා භාවනාවක් දැකීම ලබලා තියෙනවා නමුත් ඔත්ත තක తీරු අමන තාලෙල කල්පනා කරනවා. ඒක තමයි විද්‍යාව. දැන් කොහොමද කවුද කොටගත්තේ? ගන්නේ? අමන තකතිරු මන්නේ ඕඩ අඩප්පුලි තාලවල වලට හිත. ඒක උරතල් කරලා බෑවද? උසල් කරන්න කරන්න කඩප්පුලි. ඒකට ඇත්තටම ඊට ගෙවතුනාට පස්සේ මම මැරෙලා නැහැ කියන එක එච්චරම গুপ্ত දෙයක් නෑ. ඒක ස්ට්‍රේට් ෆෝවර්ඩ්. එකම දේ තියෙන්නේ ඒක කාටවත් කියන්න බෑ. එතකොට දන්නා කියා ගන්න බෑ. මේක ප්‍රතිපදාවක දිනුවක්. අහඹයක් නෙමෙයි මේ. ප්‍රතිපදාවක් නිසා තමන් ගත්ත හොඳටම ප්‍රසිද්ධ රූප ආරමුණ කරගෙන රූප ආරමුණ දැක දැක දැන් දැන කිව්වා. තමන් විඳිනවා ආස්වාද ප්‍රසාරයක වෙකල විඳිනවා අතෙන් ගියපත් ඒ කිසිම විඳනයක් නැහැ. ආස්වාද ප්‍රසාර දෙක වෙකල අඳුර ගන්න පුළුවන්. සංඥාව අතෙන් ගියාම මොකක්වත්ම නැහැ. දන්න දැනෙලා නොදන්න දැනෙලා හොඳටම ගිහිල්ලා තියෙනවා. මොකද ඒකට අවදි නෑ අපිට අවදි වෙන්න බෑ ඇත්තටම අපේ මනසේ නෑ එහෙමයි කියලා. අවදි වෙන්නේ එකෙන් නැගිටිනකොට. එතකොට මේ මනසට සතුටුස් වෙන්න පුළුවන් ප්‍රතිපදා වැඩලා තියෙනවා. එලෙසනේ තත්ත්වවල වල පින තියෙනවා. මම මේක බුද්ධියට සින්න කරගන්නේ කොහොමද? නැත්නම් මගේ වශී කරගන්නේ කොහොමද? සිද්ධි කරගන්නේ කොහොමද? සීසන් කරගන්නේ කොහොමද? ඒක තමයි මට මට ගාවන ප්‍රතිපදාව කියන්නේ. ඊට පස්සේ ඒක කෙටියෙන් කියනවා නම් මේක විශ්රාම වෙයි. ඒකන ලැස්ති මනස. සූදානම් මනස. යනවනම් ඔය කියන තකුඹ මොකක්වත් වෙන්නේ නැහැ. ඉස්සලා ඉස්සලා වෙනවා ඇත්තටම වෙනවා. සූදානම් මනස කියනවනම් ඒ අර ටිකස්මන් නැතුව ටික ටික ටික ටික ඉමුනිටි ගන්නවා. සූදානම් මනසක් වෙනවා නම් මේක වේගය නිසා නේද? ලැස්තිලා ලැස්තිලා යනවා. දැන් තමම කරලා තියෙනවනේ දැන්. කතා කරපු ඔක්කොමලා එක සැරයක් දැකලා නෙවෙයි කතා කරන්නේ. දැන් හම්බුනේ දැන් කියනවා ඒක තේරුණා දැන් මෙච්චර පාවා. දැන් තේරුණා කියලා දිත් අර කතා කරන්නේ. දැන් කියන්නේ මේ ඉතින් මම හිතන්නේ කොහොමද අපරාධ වගේ කියන්නේ ඒක ඇත්තටම කියනවා නෝන්සා ගැනම කොහොමද ඒක තමයි දැන් දැන් මේ කතාව නිසා ඒකට තමයි රිට්‍රීට් කරන්නේ. ඒක තමයි රිට්‍රීට් කරන්නේ. මේ ඇවිල්ලා තියෙන එකට තමයි. එක තේරුම් ගන්නවා කියලා මොනවද කොහොමද තමයි තමන් ගැන කල්පනාවක් ඇත්තේ අපරාධ මත නිදි කියන්නේ ඉතිලතර මේක නිදි කියනමක් නෙමෙයි තාම කියන්නේ බා නිදි කියේ නෑ කියලා දැන් අපිට දෙන අභියෝගය තමයි ඒකට යන හැටි බලලා ඉවරලා කියනවා අපි දැන් කතා කරන්නේ අධ්‍යක්ෂල අතගාලා නෙමෙයිනේ අවදීන් ගියොත් මේට වැඩි අතගාලා කීයක් ඉන්නේ අපිට එතකොට ඒත් නිින්දක් එන වෙලාවක් තියෙනවා ඒකට ඇත්තටම ඩොක්ක කයින්නුන එක බයින්නවා නින්දක් නොවන කෙලෙස් නැති හිත දැන් ගිය ගැනීම නැගවි ගැනීම දීන භාවය ඒකටයි දෙකටම නිින්ද කියලා දාගත්ත පිටිනන පොඩේ ඉඳලා. ඒකම පටලවා ගන්න මනසේ ආල් කේන්දරේ බල්ලහන මට නිින්දද ගියේ මේ. අල්ලපගෙන මනසෙන් අහනවා මේක කපුටෝ මට නිින්ද කියන්නේ. බුදුහාම කියනවා මම මටවත් බැරි ඒක අල්ලපගෙන ඉන්නේ කේන්දර කරේ මොනවද? තෝම ඕක බලන්න. ඒක බලන්න ගියාම කියනවා එහෙම බෑ අපිට ඉක්මන් කරම ඕනේ ක්ෂණික ඉන්දියාප්ප ක්ෂණික පොල් කීරියෝනේ ඉන්නේ. මේක තියෙන්නේ නිබ්බාන ගාමී ප්‍රතිපදාවට ගියාට පස්සේ ඒකේ පාර ඒක වැරදිලා ගියා වගේ පේන්නේ වැරදිලා නෑ ඇත්තටම ප්‍රතිපදාවක්. ඒක දැනුම් Taman නැවත නැවත ක්‍රියාත්මක කරලා බලනවා. දහස්වර ක්‍රියාත්මක කරලා බලනවා. දන්න දේම ඒ කියන්නේ මේ වශී කර. එහෙම නැත්නම් මාස්ටර් සීසන්. ඒකකට ඔක්කොටම උත්තර දෙන්න බෑ. මොකද Taman දැන් කල යුත්තක් තියෙනවනේ. යන්න ගමනක් තියෙනවනේ. වචන පරිසම් කරපන්. කර්මාන්ත ක්‍රියා පරිසම් කරපන්. ජීවිතය හදාගන්න. මොකට ගැළපෙන විදියට ටික ටික ටික ටික ඒකවල තල්ලු කරන්න හේම එකක් තියෙනවා නේද? බුදුදහමසේ කරන්නේ හේම එක ලෝකෙ ඉන්න ඔක්කොටම නෑ. අහනකන ඔක්කොටම හම්බ වෙන්නේ. බොහොම සුළු ගානකට හම්බ වෙනවා. ඒකනත් ඊට පස්සේ ඒකට කොන්ඩිසිව් වෙන, ඒකට අනුයාත වෙන, ඒකට අනුග්‍රහ නොවන ජීවිතයක් ගත කරොත් ඒ මොකද සාසනය කරන්නේ. යාගේ සාසනය කරනවා, බාහිර සාසනය කරනවා. එහෙමත් වෙනවා. වෙන්නේ නරකාශ්‍රය. ඒ පංචරේ නැත්තම් එහෙම වෙනවා. මේක කියලා කරන්න හදන්නේ. අපි හැම කෙනාම ඒ වැරද්ද කරනවා. එක්කෙනෙකුට එක්කෙනෙකුට දෙවෙනි නෑ. අපි දැන් කරන්නේ අපි සමස්කාරම් තපෝසුකෝ මේක කියලා අපිට ගැළපෙන. මේ පැත්තට වාසි වෙන නරක පැත්තට නොයන ජීවිතතාවක් අපි එක එකට සාක්ෂි වෙලා කරගෙන යනවා. සම්මෝචන පිටපාදක් කියන්නේ කිසි දෙයක් බලාපොරොත්තු නැතුව බහනා කරනවා. දැන් ස්වාමීන් වහන්සේ කියනවා මේකෙත් සූදානම් වෙන්නේ කියලා වෙන දෙයක් නෑ. ඉතින් යා ප්‍රශ්නේ ඉසමන්ත නෑ. මේක දැකලා දැකලා කල්ලාතු වෙලා තිනවා. එයාට කියා කියනවා මට උනේ මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැත්නම් ටෝච් එකක් කරන් බලන ගායනි. මට තේරෙනවා ප්‍රශ්නට බයිනකොට මොකක්ද ඉඳලාදන්නේ <laughs> ප්‍රශ්නේ. දැන් අපි හිතුවම දැන් සමහරවිට එහෙම නම් සූදානමක් ඇතුව යන්න කියලා. සූදානම් නැතුව යන්න තරක් නැහැ. මොකද හැමදාම එතෙන්ට යනවා. ඒක අපි දන්නේ නැති දෙයක්. දන්නේ නැතිකම අපිට කොහොමද දනවලා තියෙන්නේ. සම්මන්ත්‍රය අපිට පොඩි හිස්තරයක් ගන්න කමිට සමාධිය වෙන සමාධිය කියන්නේ මොකක්ද කියලා. මේ මේක පැත්තට හැරෙනවා. මේ දහස පැත්තට හැලලා තියෙනවා. ඔක්කොම එක පැත්තට හැරෙනද ඒකෝදි භාවයට එනවා. ඒක දිශාගත වීමක් තමයි සමාධිය. අපි ඔක්කොමලා එකිනෙකාට අහගන්න බැනගන්න කියොත් අපි මෙතන ඇතුලේ අවුලක් නේ. මේක සමතේකටපත් වෙනවා කියනවා. සබාව සමතේකටපත් වෙනවා කියන්නේ. මේක එනතන් කියනවා මොනේ අපි ඡන්දයක් තියෙනවා, වැඩි ඡන්ද තියෙනවා, සුළු ඡන්ද තියෙනවා, කැමැත්තෙන් හරි අරගන්න, අකමැත්තෙන් හරි කරන්න, සමතයක් වෙන යරතල් සමතේකට සමතේ තමයි ලබන්නේ. සමතේ කියන වචනේ තමයි තමයි කියන්නේ අපිට පුළුවන් ඕන තරම් මම ලංකාවේ මොනවාදුනේ මේ ආතල් වගේ නිකාය නෙවෙයි මෙයා සුදු වැඩ නෙවෙයි. මනම් මනම් කියලා දාගන්න පුළුවන්. ඒක නෙවෙන්නේ. ඒ කියන්නේ අපි ඔක්කොම මිනිස්සුයෝ. දැන් මොකද කියන්නේ? ඔක්කොම මිනිස්සුයෝ ඉවරයි. බුදුහාම කියන උඩ රණ්ඩු කරනකොට යට බලපන්. යට තියෙන ඔක්කොම එක. ඒකත් ඒකත්ෙන් පටන් අරගත්තාම වෙනවා පොඩි පොඩි වෙනස්කම් වගේ තියෙනවා. අතර මනුස්සකමත් එක බලනවා. හැබැයි තියෙන සමාධිය තියෙනවා. ලොකුටි කඩා ගන්න හදනකොට තමයි වැඩි ලොකු කැලේ ඉන්නකොට තමයි මුල් ලැබෙන්නේ ඉන්න ගියාම තමයි සමාධිය නැති වෙන්නේ. ඒක මොන මල දහනයක් හරි ගාලා දැන් මිනිස්සු තණ්හා දැන් දෙයක් කාලේ දෙත් ඉන්නේ අපි. ගෙදර හිටියා නම් එහෙම 100ක් නඩුද. මොනමල හොන්තුවද? කවුරුහරි ලදින බැදුරු පුජිය ගන්න. සම්බල දෙන වතක් කාලෝ මොකද චුටියක් කාලා වයි හොරක් ගාවේ මන්තන. ගල්ලොට ගියාම අපේ රාජ්‍යෙට මමනේ රජා එතන. මට මේකට ලොකු වැඩි කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ, පොඩ්ඩක් රත් කරන්න ඕනේ, ටිකක් රත් කරන්නේ. ඉතින් මෙහෙල කන්න මැදි දවස් දවසෙම. මේ තුන් වේලක් කෑවත් ගානක් නැහැ කවුරුත් සම්බල දෙන්න. සාන්දර හිතා ගන්න බැරි දාමට ඉඳ තමයි ගියේ. දැන් කමන්නේ ලෙට් ගෝ කරලා ආයෙත් පටන් ගන්න. ඒක වැරදි. ඒකට ඒ නිින්ද කෙලෙස් සහිත නිින්දට හිත සංගවේ ගැනීමද කියන එක ට්‍රේස් කරගන්න බෑ එහෙම අමතක කරලා. ඒක අනිවාර්යයෙන්ම පොලක් දනවන්න ඕනේ. එතන හොයන්න ඕනේ. කෙලෙස් සහිත නිින්ද කියලා කියන්නේ තීන මිද්ද. මේක තීන මිද්ද නෙමෙයි හිත සංගවේ ගැනීම. කෙලෙස් නැත්නම් හිත හුරු කරගන්න. එයා හිතකොට අසුබානවා. පැකිලෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකට ධෛර්යය දීපන්. නැත්තම් තත්ත මනස ඇවිල්ලා මේක කෙලස් කියලා හිතලා නින්ද කියලා කියලා මේව අඩු කුලේ මිනිහ කියලා පුංචි කරලා තලන්න හදනවා. නෑ නෑ ඕක ආවේ මම නිසා. මම කියන්නේ මගේ ප්‍රතිපදාවට ඇවිල්ලා තියෙනවා. ඕකට අවතක්සේරු කරන්න එපා. ඕකට සපෝට් කරන්න නම් ඕකට හොඳට බලපන්. බලලා මේක අර කෙලෙස් සහිත නින්ද මේක වෙන් කරලා දැනගන්න. තීන විද්‍යේද ලීන ලීන භාවයේද කියන්නේ. අපි ගත්තොත් එහෙම අවුරුදු සොර රූප සුද්ධරි තරක පවත්තනවානේ. අපතන අපි ඒ මෙහා බලන්නේ මෙහා දෙවෙනියා මෙහා තුන්වෙනියා කියලා ලස්සනයි කියන්නේ. ඔව් හොඳම ලස්සන කුලකාන්තාව යන්නේ තරගේ වල. අත්‍යවශ්‍ය කියන්නේ දිනපේකනාගෙන නම් රට්ටු හිතන්නේ ආ මෙයා තමයි මේ ගම ගොරවගේ අක්ෂණයක් කියලා රූප සුද්ධරි කියලා. ලස්සන කෙල්ල ගෙවල් ඇතුළුන් එළියටත් ඇවිල්ලා. අපි ඇත්තටම ඔබ සුන්දරේ බලන්න ඔය පත්‍රයේ තියෙන ඔබ බලලා හරියන්නේ නැහැ. මනස තරඟ වලට යන්නේ නැහැ. වගේ අපේ හිතේ තියෙන නියම தත්ත්වයක මවාපාන්න යන්නේ නැහැ. මවාපාලා දිනනවයි කියල කියන්නේ ඒ කාන්තේම හොඳ එක නෙවෙයි. අන්නේ අතට නිින්ද ගියාමත් වෙදින් තියෙනවා ජීවිතේ කියන්න බෑ. ඒක ඒක අමාරුයි අපිට තර්කයෙන් විතරක් බහගන්න. පැහැදිලිවට පිළිගන්න වෙන්නේ ලීනං චිත්තං කියන එකයි උත්තර මේ තීන මිද්‍යා කියන දෙක දෙකක්. ඉතින් ලීන වෙලා පැත්තට යන්නේ කොහේ boredom monotony, fearfulness, uncertainty are taking. ඒ හිත තියෙන විදිහට යනවා කියලා කියන්නේ මිදිලා, ගල් වෙලා, අකර්මණ්‍ය වෙලා අත්තකට යනවා. ඒ දෙක එක කරගන්න අපි කතා කරනවා. මේ දෙකම එකම වලට දාන්නත් එපා. මේ දෙකම සමාන කරලා සලකන්න යන්නත් එපා. මේ දෙකේ මේ ලීනං චිත්තං කියලා වගේ කෙලස් නැති තත්ත්වයට බය හිතක් ආවේ බුදුහාමුදුරගේ දක්ෂකම. ප්‍රතිපදාව නිසා. ඒක නිසා මම ඊටකන පුදින එක නෙවෙයි. ඒ දෙක වෙන් කර ගන්න බැරි නම් ඉදිරියට යන්න. ගොරවනා නෙවෙයි. ඈ? ගොරවනා නෙවෙයි. ගොරවනා නෙවෙයි. ඒකත් අනිකේකනානේ දන්නේ. නෑ සමහරව ගොරවනා ඇහෙනවා. ඉන්ටර්විව් නැති ඇහෙන ගොරවනා තමන් ගොරවන නැගිටින්නේ නවන තමන්ගේම කරවිල සත්‍යයක්. ඔව්. එහෙම වෙනවා. යෝග කොන්ෆ්ලික්ට් එකක් කරගත්තත් ඉතින් තවත් ඉතින් එක්ක තව තමාරු වෙනවා. කොන්ෆ්ලික්ට් එකක් කරගන්න නැතුව යනවා කියලා කියන්නේ ගණන් නොගෙන යනවා කියන එක. ඔව්. චිතුතල වටිනා දෙයක් මේ කලකෝයි මිනින් අතර මැනිකලකෝ දෙකක් අරගෙන ඉවරලා දෙකම ඉසිකොල්ලා. නිකන් ගන්න ඕනේ. නැත්තම් ප්‍රතිපදාව මොකක්ද අපිට හම්බෙන්නේ දේ. එහෙම නැත්නම් නිරෝධය දැක්කම නිරෝධය අනුව ප්‍රතිපදාවට බහින්න නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට බහින්න. නිරෝධය ලැබිලත් නිරෝධයත් එකයි මේකත් එකයි කියලා වැත්ත කරලා දැම්මොත් අපිට ආනිසංස ලැබෙන්නේ නැහැ. බුද්ධිය නැහැ. අපේ මනසේ නිවන් දකින්න පුළුවන් හැකියාව තියෙන බව පෙන්නකොට අපිට ධෛර්යයක් කරගන්න හැබැයි ඒ බොරු නිින්දත් එක පැටලව ගන්න. මේ වෙන් කළ හඳුනා ගැනීම එක්ස්ට්‍රැක්ෂන් එහෙම නැත්නම් නිස්සාරණය කරන කියලා කියනවා. ඒක විශේෂ ශිල්පයක්. මේ ඊළඟට විඤ්ඤාණය සම්පාකටදී අතරම් කියනක අතරම් පොළොව කියන කියන්නේ. ඒකේ වතර වෙන් කරන්න හිතන්න කොහොමද කියන්නේ? ඒ 100.5 වෙන් කරගන්න මොනතරම් ක්‍රමසාවිදි ඕනේද? ඉතින් ඒකයි සාමාන්‍ය පසයි. හැමෝටම පේන්නේ නැහැ. ජියොලොජිස්ට් කෙනෙකුට විතරයි පේන්නේ මේක රත්තරන් පස මේක නැති පරිදි. රත්තරන් පස කියලා තේරුම් ගත්ත එක වෙනම දෙයක්. එක්ස්ට්‍රැක්ට් කරන එක. අර 100.5 රත්තරන් විතරක් වෙන් කරන එක. ඒක ඊට වැඩි වෙන කාරණා. දෙකම එක හා සමාන රත්තරන් කරනවා. සෙමිනාස් දැන් ජීවිතේක එන්නේ සාමාන්‍යයෙන් මුලින්ම පටන් ගන්න ටිකක් දෙවෙනකට නේද? ඉතින් ඇත්තටම එහෙම රිඩියුස් කරන්න බෑ. يعني එක්සෝස්ට් වෙනකොට සමාලාට එනවා ඒකයෙම තියෙන මිදේ එන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක එහෙම එහෙම රිඩියුස් කරලා ලිස් කරන්න හරි අමාරුයි. වේරියබල්ස් ගොඩාක් තියෙනවා. දැන් සිහියෙන් ඉන්නා නම් ඉන්දියන් නැහැ කියන එක සමිස්කම් පුළුවන් එහෙම කියන්න පුළුවන්. ආධුනිකයට එහෙම කියන්න පුළුවන්. නමුත් දුරට භාවනා කරගෙන කරගෙන යද්දී මේ ගැප් එකක් පන්නනවා සතියෙමයි. ඒ ඒකෙදී ඔය කියන හිත සංගවි ගැනීමක් වෙන. ඒ කියන්නේ අපේ සංඥාවල් බහිනවා ත්‍රෙෂෝල්ඩ් වැලියු එකෙන් පල්ලෙහාට. සංඥා තියෙනවා අපිට දැනෙන්නේ මෙතනින් එහාට විතරයි. ඒ මට්ටම ඉස්සලාට ගොඩක් උඩ තියෙන්නේ පහුවෙන භාවනා කරන කරන අපේ සංඥාවල සංවිධිභාවය වැඩි වෙනවා. වැඩි වෙනකොට වැඩි වුණත් ඊට යට තියෙන සබ්කොන්ෂස් එක තියෙනවානේ. ඒකට ගියාට පස්සේ ඒක එක්ස්ප්‍රස් කරන්නත් බෑ. ඒක හිත ලේසියෙන් දාන කොනින්දා නෙමෙයි. මට තියෙන අත්දැකීම දැන් ඔය නිින්ද යන ඔය ක්ලීන ක්ලීන චිත්තනේ තියෙන්නේ. ක්ලීන චිත්තම්. ක්ලීන චිත්තම් කියන එක හරියට අත්දකින්න. හැබැයි නිින්දෙන් ඒක වෙනස් කරගන්න පුළුවන්. මොකද නිින්ද ගිහින් නිින්ද ගිහලා නෑ නෑ මේක අමතලා ඇඟට පස්සේ තේරෙනවා මේ මොනට ඇඟට තේරෙනවනේ. නිදි නිදින් අවදිච්ච බව තේරෙනවා. කඩਿੱතු වෙනවා. ඔව් ඒකත් තේරෙනවද? අරක එහෙම නැහැ. වෙන්න පුළුවන්. ඒ වගේ සමහර ලක්ෂණ තියෙනවා. නමුත් ඒක හරියටම කොන්ක්‍රීට් විදිහට කියන්න බෑ. නමුත් ඒක එන්නේ මේ දෙක හොඳට කාලයක් අත්දැකලා පස්සේ තමයි. මේක මේකයි මේක මේකයි මේක කෙලෙස් සහිතයි මේක කෙලෙස් සහිතයි. මේකේ තියෙන්නේ නොදැනුවත්කම. නොදැනුවත්කම. එතන තියෙන කෙලෙසයක්. ඉතින් අන්නේ වදක වෙන් කළ දැනගන්න බුදුහාම කියන කාටවත් උඹට උදව් කරන්න බෑ. පරිශීණය කරපමණින් උඹට තෑග ලැබෙන්නේ නැහැ. මේ පරිශීණ කළ මෙතන ගියාට පස්සේ මේ සූදානම් මනස තියෙන්නේ. ඒ වගේම ඇතුළත විමසුන් නොවන මේ මේ විමර්ශන ඉදිපාදේ විමසුන් නොවන තියෙනවනේ මොකද ඒක විමසන් කරුවේ නැත්නම් ඉල්ලම ගොඩගත්තා ඔහෙ තියාගෙන හොදලා බලන්නේ නැහැ. අනික කියනවද නැත්නම් නැහැ. හතරෙන් තමයි ඉල්ලම ගත්තේ. බෝතල මැනික් කරගන්න දන්නේ එතකොට ඒ තාක්කල් අපිට මේ අම්ම කරන්න බෑ. අමනවා දෙස්සන් නම් මේ தත්ත්වෙට එන්න ටිකක් කල් යනවා මොකද ආනාපානසතිය විදිහිල්ලා තුනී වෙලා මේ වෙනවා. දැන් හුස්මක අගහෝ හුස්ම මුලහෝ බැලීමෙන් ඒ தත්ත්වෙට පත් වෙනවා. සමාධිලාවට ඉඳගෙන සුළු මොහොතකින් ඒ தත්ත්වෙට පත් වෙනවා. ඒක අස්වාභාවික දෙයක් වෙන්නේ නැහැ. හුස්ම දෙකක් මැදම ඔබ තියෙනවනේ ඒක පන්නලා යන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතල මුළු හුස්මම නතර කරලා නේ කල්ලන්නේ. ප්‍රශ්වාසය අන්තිම වෙනකොට ඔබ පන්නලා යන ආසාව දෙන්නේ. මයික්‍රෝ ඒක කියේම කිව්වම තේරෙනවා. ඒක කොහොම මුළු හුස්මම නතර වෙනකන් ඉඳලානේ ඉතල විනාඩි 30 35 කියලා නේ ඔබ සමාහට අත්දකින්නේ. හොඳට බැලුවොත් එහෙම ප්‍රසආදි කරන දැන් ඕක පන්නලානේ ආශාසෙන් පළවෙනිම හුස්ම. අන්තිමට ඒකට විරුද්ධ වුණාට පස්සේ මොකක්වත් භාවනා කරන්න වෙන්නේ නැහැ. මේක භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නෙමෙයි මේක කලප නොදැනුවත්කම නිසා ඒකෙන් නෝන පන්නලා යනවා. ආශාස ඉවරෙන් ඉස්සලා ආශාසය අල්ලනවා. මොකද හොඳට අල්ලන්නේ ආශාස ප්‍රසාස ඉවරලා අපේ සංඥා වහිනව සබ්කොන්ෂස් ලෙවල් එකට ගිහිලා තමයි ආශාසයේ ධ්‍යාන නැකලා ඉන්නේ. දැන් ඒකට අවදි වෙච්චාම එක උෂ්මකම තියෙනවා. ඒකෝට තමයි තේරෙනවා ඒකට එකට හැර යන්න බෑ. ඒ කාර්යය ගොඩක් භාවනා කරලා කරලා කරලා ලෝකෙ process එක ෂෝට් කරලා ගන්න පුළුවන් හැබැයි sharp වෙන්න ඕනේ. diligent effort and precise aiming. ඒක තියෙනවනම් ඔය නිවන එච්චර දුර දින එක නෙවෙයි නමුත් ඒක අපි අර බුදු නැති මනසක ඉඳලා ඒක පුරුදු කරලා කිසි කිසි දේවල් අල්ලා ගන්න ඒක ඉතින් හිතේ තියෙන ගතියක් තමයි නමුත් මේ භාවනාවේ තමයි මේ sharp concept එක. මොකක්ද කියන්නේ? සම්මුතියේ. මේක කියන්නේ. ඈ භාවනා කරනවා නම් හොඳටම සිහියෙන් ආරම්භ නිින්ද වැඩි අවශ්‍ය වෙන්නේ නැති ගැටියක් තියෙනවද? අපට ඒක තිබ්බේ. ඒක එවන් අහන්නේ හරියට මේ නිදා ගන්න තියෙන්නේ. හැබැයි වැඩිම වහනා කරොත්. අදින් නිදාගන්නේ. එචනේ දිගට සතියෙන් ඉන්නවනම් හිතට අරුචින් වටන කෙලස් ගන්නවා. ඉන්න ඕන කරලා තියෙන ගොඩක් කෙලස් තියෙනවා. දවසට ටයරින්, බැලන්ස් නැහැ, මයින්ඩ් එක බැලන්ස් නැහැ, බොඩි එක බැලන්ස් නැත්නම් රිකන්සලියේෂන් වලට ගොඩක් වෙලා යනවා. මේ ලොකු සංස කියන හැම චිත්තක්ෂණයකම හිත විස්්‍රාම වෙනවා නම් මොකටද වෙන්නේ විස්්‍රාමයක්. හැම චිත්තක්ෂණයකම ගහගෙන ගත්තත් එයා දන්නවා ඉතින් මේ වෙලාවේ ගහගෙන ගත්තා ඒක ගණන් ගන්න දෙයක් නෑ ඉතින් ඉවරයි. එතන එතන එතන එතන විස්්‍රාම වෙනවා. දැන් අපි එහෙම නෙවෙයිනේ විස්්‍රාමයක් කියලා කියන්නේ උඹ ගන්නවත් වෙලාවක් නෑ. උදේ බල අපිට ගහගත්තාම හැන්ද වෙනවා. හැන්ද පාස් වයිරෝ බර පාවෙ විලා අදිනවා. ඒක නිල වාස්ය ඇවිල්ලා ත්‍රෙඩ් මිල් එකේ යනවා. ඒක සයිකියාට්‍රිස් කෙනෙක් ආවට යනවා මේක පොඩ්ඩක් ෂේප් කරලා දෙන්න නැත්නම් ඉන්ටිමේට් එකක් ගන්න. ඒකල උදේ පාන්දර ආය අමුඩේ ගන්න. ආය අදින. කාට කබරනවා කියන්නේ. සයිකියාට්‍රිස් සම්මත මේ ඊටල උලකට එක්ක ආනපනසතිය දේශකමක් තියෙනවා. මඩත් හිතෙනවා රටා මේ වගේ. <laughs> සමහරක්. ඒක නෑ. ඒක බිල්ඩින් එක ඇතුලේ ඉන්නවට වඩා එළියේදී දැන් මේ ඒක ලංකාවේ ඇතුලේ රට ඇතුලේ නැහැ. ඒ හිතරවලදී හරි තුන්ට අනපාරස කියන්න පුළුවන්. එළියට ආවම. කියතුරු ඉඳලා එළියට ආවම තේරෙනවා. ඒ වෙනසක් තියෙනවා. ඒක හරි අමාරුයි. ඒ කියන්නේ ක්ලයිමට් එක බලපෑමක් තියෙනවා. ඒකේ කූල්නස් එක විතර නෙවෙයි හියුමිඩිටි එකත් එක්කත් කනෙක්ෂන් එකක් තියෙනවා. හියුමිඩිටි එකයි කූල්නස් එකයි මේ තියෙන්නේ let's assume it cooler. ලංකාවේ තියෙන හරි හියුමන් ප්‍රශ්නය හරි අන්කම්ෆර්ටබල්. ඒ නිසා මේ හියුමිඩිටි එකේ ප්‍රශ්නේ නිසාමද මන් දන්නේ ලංකාවේ කිසිම අරණ්‍ය සීනාසනයක් සීත කලාපවල තිබිලා නැහැ ඉතිහාසෙ. කොහොමද තියෙන රජරට? මුත්තටම ඩ්‍රයි. හැබැයි භාවනා හොඳයි. දැන් භාවනා මධ්‍යස්ථාන ඔක්කොම හදාගෙන යාකරණය කරලා දැන් තියෙන්නේ සීත කලාපේ. නුවර එළියට තමයි යන්න හදන්නේ භාවනා කරන්න. කිසිම නටපොන් කියනද කියලා බලන්න ඔය කලාක ඒ භාවනාව වලට බලපාන ප්‍රතිපදේශ තියෙනවා. ඒ වගේ කාලුණක් වෙනස් වෙන ඇති, අවුරුදු ගණනකට වෙනස් වෙන ඇති. නමුත් ඒ වාක් බලපානවා ආධුනිකයට කරගෙන කරගෙන ගියාට පස්සේ Tamanta situation එක control කරගන්න පුළුවන්. පාලනය කරනතු කරගන්න පුළුවන් තත්ත්වයක් එනවා. නමුත් ආධුනිකයන් කරක බලපාන ඉතින් හැබැයි ඒක පිළිබඳව සම්පූර්ණ මෙහෙමයි විය යුතු කියන්න බෑ. පුරුදු එක්කනට කොයි අතනත් වගේ ගිහිල්ලා කරගන්න පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා ඔක්කොම එහෙම දෙන්න කියනත් ආධුනිකගේ තත්ත්ව කලකලා දෙන්න නම් හැමදාම අනේම කිරිවි බීම දෙන්නත් හදරයි. ඇත්තලා දාන්නනේ අමාරු තැන් වලට. ඒවට කාප බැන්න කාප. ඒකනේ ජීවිතය කියන්නේ. නැත්තම් මැරෙන්න වෙන්නේ වාදවත් දැක්කලා කරන්නේ. කලකට. අවශ්‍ය නැහැ හුස්ම වැඩ දෙන අවශ්‍ය නැහැ බලන්න. නෑ දැන් කොහෙද පුතල දෙන්නේ මං කරේක තියනවා නම් හොඳයි ඒ නැති වුණාට දැන් අපි පාරක හැමදාම යනවා නම් GPS එක ඕනේ සමිත ගේනවා එතකොට ගිහන්න මට තියෙනවා ලැජිනම අමාරුවක් තියෙනවා ඒ කියන්නේ මේ මේ බැගෑ ගතියක් ඇති මේ හැපෙන තැන අල්ලන්න. අල්ලන්න. ඒ බැගෑ ගතිය තමයි හිතා ගන්න තියෙන්නේ වන්සෝරි පන්තියේ තිපර ගන්න එකේ දෙකේ පන්තියදී ඕනේ නැහැ. තියෙනවනම් හොඳයි. නැත්නම් නැති වෙන එකයි තියෙන්නේ. ඒක ඒක නෙමෙයි භාවනාව කියන්නේ. ඒක භාවනාවට මාර්ගෝපදේශනයක් විතරයි. ඉස්සරහට යනකොට තමයි ඒක දරක්ෂීසනුණයි කියලා හිතන්නේ ඒක. ඊට පස්සේ මූලික ලක්ෂණ අවශ්‍ය වෙන්නේ දැනට යනකොටම නිකම්ම මූලික කියනවා. කර්මස් අර නිින්න චිත්තේ කියන්නේ ආස්වාසේ ප්‍රාස්වාසයට ගැටෙන්නේ. නෑ නෑ හිතේ තත්ත්වය. මේ කියන්නේ අරමුණේ ආස්වාස ප්‍රාස්වාසයේ මේ කියලා කියන්නේ. හිතේ තත්ත්වයක් තියෙනවා හිත සංගවි ගන්නවා. ස්වාමීන් වහන්සේ සෝතාපන්නේක චිත්තචායත තේමද තියෙන්නේ. එනිමයි ස්වාමීන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වෙලානේ වන්නාට පස්සේනේ බුදුහාමර ටොක්ක්ක් ඇන්නේ. නෑ ඒක නෙමෙයි. මොගලන් හාමුදුරුවෝ දෙවිනා සාරිත්‍රාන්දෝන් ඉක්මනට රහත් වෙනවා. ඉතින් අන්තිම උදාන්ලේ දරුවක් වුණා. එන්නේ ඒක කිව්වා මොගලාන කොහොම නෙමෙයි ඒකවල වෙනස් කියන්නේ. ඒකට සෝවන් වෙලා. වෙලා. ආ ඒක තමයි ඇයි ඒක සෝවන් වෙලා නිදිමතද? එහෙම ආන්න අයිති අයිතියක් නැහැ නේ අපිට. නෑ මම හිතුව සෝවන් වුණා ඒක අදියන ඒ මතේ තියෙනවා නම් මේක වැරදිනවා ඉතිහාසයේ තියෙනවා සෝවන් වුණත් ඒ ඒ මොනතාවේ දුර්වලතාවේ තියෙනවා ඒක දුර්වලතාවේ දාලා ගන්නෑ ඒක දුර්වලතාවය විදිහට සලකන්නේ ඒක කියන්නේ ඒක තියෙද්දි තියා උත්සාහ කරන එකට වදිනවා. සෝවාන් වෙලා ඉතින් භාවනා කරද්දී නිදිමතාවයි කියලා බයත් නැහැ ලැජ්ජත් නැහැ. බුදුහාමුදුරුවෝ එයිලා කිව්වා තේයි ස්වාමීන් වහන්සේ කියන බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන එකක් පිළිගන්නේ නැහැ. පොඩි දරුවෙක් වගේ නිහතමානීව විදිහට වැඩ කරන එක. ඒක තමයි ඇත්තටම ලෝක ජීවිතයේ තියෙන ලස්සන කෑල්ල ඒකයි. ඒක වේගයෙන්. ඒක මේ හරිම නිහතමානීකම. ඒ වගේම අන්ඇසියුමි. මම මට මෙහෙම විය යුතුයි කියලා කිසිම නෑ අපේක්ෂාවක්. මම වෙන කෙනෙකුට නරඹන්නකොට ඕන දෙයක් වෙන්න පුළුවන්. භාවනා කරනවා කියලා බැනුම් ගන්න කමන්නේ මම ඒක අතාරිනවා. ඒ මනුස්සයාට මිනිස්සු විතර නෙවෙයි දෙවියොත් ඒවලු ප්‍රශ්නයක් තමයි. මෙයා කපොන જાති කරව වටන්න බෑ. කොලේ ගැහුවත් වැඩ වැඩ කරනවා. ඉච්චර අපිට බග බලා ගන්න තියෙන්නේ එක එක බාහිර දේවල් කියලා. අරක නිසා බෑ මේක නිසා බෑ කියන මිනිහට ආදරේ බත් ගන්න හම්බෙන්නේ නෑ. ඔය කොයි જાතියෙන් ගෙරුවත් මට හම් වෙච්ච වෙලාවෙ නම් ආයෙ වැඩ පටන් ගන්නවා මම අතාරින්නේ නැහැ කිව්වොත් ඇත්තට මේ මාසේ නිවන් දකින්න ඕනේ නිවනේ වගේ තමයි. මේ මේ සංකල්පේ ළුවට ආවට පස්සේ අය වෙනව නිවන මොකද? ඕනේ නින්දාවක් වෙන්න ඕනකම් දැන් තියාගන්න ඔය නින්දාවක් වෙනවා එනවා යනවා. උඹලා උඹලාගේ නාටක නටල බලයන් මම ඊගාට වැඩි පටන් ගන්නවා. ඒ මාසවත්තන්න. ඒක තමයි පුත්‍රයන් ආසේ දෙන්න හදන්නේ මේ ශාසනයේ තියෙන කාකල් බාහිර ජය පරාජය යත දුක යථායස මොසලකයි දෙපා ඒ වෙලාවක සලකපයින් පුරාණ දෙයක් නෑ මුතුම නිකන් පාතික්ෂෝල කර විතරයි බාරින් දෙපා එතනයි ප්‍රතිපදාව ගෙනියනවා නම් මං මං කියන දේ තමයි යාට ආය නිවනක් දකින්න ඕනේ මේ මනුස්සයා ඒ නිකන් රජපෞලේ මහේජිකාට දරුවෙක් කියලා විදුනට මතය රජකම ඕනේ නෑනේ කොහොමද රජ වෙන්නේ ඔහු ගජපැටි. අපි මේ අදහස ගන්නකන් තමයි අපි මේ චෝදනා කරන්නේ. කොහොම අපිට තියෙන්නේ අර අර ධෛර්යය ඇවිල්ලා නැහැ. ධෛර්යය ආවට පස්සේ ඊපස්සේ ඒක ඉම්ප්ලිමන්ට් කරන එක විතරයි. ඉතින් එනකන් කල්ලු කරන්නේ. Then it goes there. Um, sorry, um, I couldn't actually follow um, what you were talking about, the uh, sleeping bit. Uh, sleeping, sleepiness. Um, if you fall asleep when you're meditating, um, do you lose your awareness then? And how can you continue your meditation if your awareness is not there? Still, your question is not. Uh, I, I didn't get it. Please. Um, I, I couldn't actually follow um, the talk um, that was said about sleepy uh, vijaya because you um, sleepy. If you say if you fall asleep, if you're meditating in the process of meditating, so my understanding that if you fall asleep, then you're not conscious of your surround, what's going on. So you're not aware um, of what your um, meditation and um, how, how what, you're doing in your meditation. So then, would you just um, so how do you know? Uh, how would you progress in your, meditation or whatever? At least you know you are you are not aware. That much you know. But then, would you no, no, that do you understand that if you try to keep the alertness, awareness, at a time you know your alertness is not there. Awareness is not there, maybe due to disease, due to sleepiness. Now you know there are two kinds of alertness. One thing you know you are alert, the other alertness you don't know. Now you understand the sleepiness you have caught up. You know the content of what happened, but you know something happened. That alertness is the first and foremost step. That is not negative. Every people think that is as a negative. I found some mistake in me. No. It's a diagnostic value. You know, there are some shades of awareness, different kinds of awareness. Sometimes you can accountable. You can tell this is a sometimes you are aware something went wrong. Thereby you can, it is not accountable. Bookkeeping was not there. But you know, not the second person. Without the help of the second person, you know that very knowledge is more highest knowledge that our general civilization have appreciated. They consider it as a mishap, as a slip. So much so, Nibbana is far away. It is not a mishap, it is a diagnostic part. You understanding our consciousness has many facets. දැන් අපි පැයත් දීලා තිබුණේ වෙලාව. So we have taken 10 minutes more. එන අපි විනාඩි 10කට 10 කරන් තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඉඳලා 3 වෙනකම්. සම්මත.